හරි දැක්මයි සම්‍යක් දෘෂ්ටියයි. එදා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයා හමුවේ ලැබූ මධ්‍යම ප්‍රතිපදාව නැමැති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවෙනි පියවර තමයි සම්මා දිට්ඨිය. අන්නේ සම්මා දිට්ඨියෙන් ආලෝකවත් වුණු ඒ සම්මා දිට්ඨිය අනුව ගිය ජීවන ප්‍රතිපatti තුලින් කෙනෙකුට එදිනදා ජීවිතයේ ලබාගත හැකි සහනය සතුට සැනසීම ආරක්ෂාව පෙන්눔 කෙරෙන ප්‍රකාශ කෙරෙන ගාථා ටිකක් තමයි අපි මේ මාතෘකා කරගත්තේ අද දවසේ මේ ගාථා දේශනා කරන්නට යෙදුනේ බුදු පියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලයේදී ඒකට හේතු වුණු නිදාන කතා මෙන්න මේ විදිහටයි දැක්වෙන්නේ රජගහනුවර සම්‍යක් දෘෂ්ටික පවුලක දරුවෙකුත් මිත්‍යා දෘෂ්ටික පවුලක දරුවෙකුත් එක් වෙලා එකට නිතිපතා බෝල ක්‍රීඩා කරන්න පටන්ගෙන තිබුණා. ගුල ක්‍රීඩා කියලා කියන්නේ ඒ කාලෙත් යම්කිසි බෝල ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩා කරන අතරේ අර සම්‍යක් දෘෂ්ටික දරුවා බෝලය වීසි කරන හැම වාරයකටම නමෝ බුද්දස්ස කියලා කියනවා. අනිත් මිත්‍යා දෘෂ්ටික පවුලේ දරුවා ගෝලය වීසි කරන්නේ නමෝ අරහන්තාණන් කියලා එතන අදහස් කරන්නේ තීර්ථකෙන්ට වන්දනා කරනවා. ඒකෙන් එහෙම කරනකොට අර සම්්‍යක්දෘෂ්ටික දරුවා දිනනවා අනිත් කෙනා පරදිනවා අනිත් දරුවා කල්පනා කරලා දැන් මගේ යාළුවා මේ දිනන්නේ බුදු ප්‍රජානන් වහන්සේ ගැන සිහිපත් කරන නිසායි කියලා එයා පටන් ගත්තා බුද්ධානුස්සතිය වඩන්න. ඉතින් මේ ළමයා බුද්ධානුස්සතිය වඩන අතරේ දවසක් ඒ ළමයාගේ පියා මේ ළමයාත් එක්කගෙන කරත්තේ බැඳගෙන කැලේට ගියා දර ගේන්න. උදේ කරුවේ දර ටික කරත්තේ පටවගෙන දවල් නගරයෙන් පිට සොහනක් ළඟ කරත්තේ දිහලා ආහාර එහෙම ගත්තා. ඒ අතරේ අර හරක් දෙන්න නගරයට ඇදින හරක් එක්ක ගවයින් එක්ක නගරය ඇතුළට වැදුනා. ඉතින් ඊළඟට ආහාර අරගෙන ඉවරලා කරත්තකාරයා වටපිට බලනකොට හරක් නැහැ. ඊළඟට නගරයට ඇතුළු වුණා හරක් සොයා ගන්න. මෙහෙම හරක් දෙන සොයාගෙන අපහු වෙනකොට නගරේ දොර වහන වෙලාව හන්දෑ වෙලා. ඒක නිසා ඒ මිනිහයාට එළියට එන්න බැරි වුණා. ඒක නිසා අර කුඩා දරුවා කරත්තයට රෑ බුදිය ගත්තා. ඒ සෝහන කිට්ටුව නිසා අමනුෂ්‍යයන් බොහොම සිටිනවා. ඉතින් යක්ෂයන් දෙන්නෙක් ඒ යක්ෂයන් දෙදෙනා පිළිබඳව සඳහන් වෙන එක යක්ෂයෙක් සම්‍යක් දෘෂ්ටිකයි කියන්නේ තුනුරුවන්ට ලැබි කෙනෙක්. අනිත් යක්ෂයා මිත්‍යා දෘෂ්ටික. මේ දෙන්න මේ දරුවා ඉන්න දැකලා අර මිත්‍යා දෘෂ්ටික යක්ෂයා කියනවා මෙන්න හොඳ කෑමක් තියෙනවා අපි කමු කියලා. එතකොට අනිත් කෙනා ඒක බලක්වන්න උත්සාහ කර නමුත් මෙයා කකුලෙන් ඇද්ද අර දරුවාගේ. අදිනවත් එක්කම අර දරුවා නමෝ බුද්දස්ස කියලා කිව්වා. ඒක කිව්ව හැටිය යක්ෂයා බය වෙලා හිටගත්තා. ඊළඟට අනිත් කෙනා කිව්වා මේ අපි බොහෝ වැරදි දෙයක් කළේ ඒ නිසා අපි ඒකට දඬුවම් විඳින්න ඕන කියලා දෙන්න එකතු වෙලා රෑ තිස්සේ අර දරුවා මුර කළා. ආරක්ෂාව සලසා දුන්නා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික යක්ෂයා රජගෙදරට ගිහිල්ලා යක්ෂ ශක්තියෙන් රන් වාදනයක ආහාර අරගෙන ආවා. ඇවිල්ලා රාත්‍රියේ මව්පියන් වගේ වෙස්වලාගෙන මේ දරුවට ඒ ආහාරය පානක් දීලා රැකවරණය යෙදුනා. ඒ ආහාර අනුභව කරාට පස්සේ භාජනයේ අර යක්ෂයෝ තමන්ගේ 이르දි බලයෙන් අකුරු ටිකක් කෙටුවා රජතුමා පමණක් මේ දකීවා කියලා මේ කාරණිය පිළිබඳව භාජනය මෙතෙන්ට ආපු හැටි. එහෙම කරලා අර භාජනයේ කරත්තේ දමලා යක්ෂයින් අතුරු දන්නුණා. ඉතින් උදෑසන රජගෙදර අය මේ භාජනයක් නැති වෙලයි කියලා ඒ වටපිට බලලා නගරය තුල පරීක්ෂා කරලා ඊළඟට එළියට ඇවිල්ලා අර කරත්තේ දැක්කහම කරත්තේ පරීක්ෂා කරනකොට ඔන්න රත්නම් භාජනයේ දැක්කා දැකලා අර දරුවා අල්ලගෙන ගියා හොරයි කියලා හිතාගෙන ඊළඟට රජුරුව ළඟට ගෙනිච්චාට පස්සේ භාජනයත් එක්ක රජුරුව මේ අකුරු ටික දැකලා මොකද මේකේ සිද්ධිය කියලා වහම ඒ දරුවත් කිව්වා මම දන්නේ නැති රැතිසේ මගේ අම්මයි තාත්තයි ඇවිල්ලා ආහාර දීලා මාව ආරක්ෂා කළා කියලා ඒ ටිකයි මම දන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේ අර මව්පියනුත් පැමිණියා අර දරුවාගේ මව්පියනුත් අර දරුවත් එක්ක රජුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිලා මේ ප්‍රවෘත්තිය කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ බුද්ධානුස්සතිය පමණක්ද මේ ඇත්ත වශයෙන්ම ආරක්ෂා වෙන්නේ වෙන දේවල් තිබෙනවද කියලා අහුවාම ඔන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මේ ගාථා හයකින් දේශනා කොට වදාළේ කෙනෙකුගේ ජීවිතය තුළ මෙන්න මේ හය ආකාරයෙන්ම හිත යොදවන නම් සිත සතන් පවත්වනවා නම් ඒ තැනැත්තාට අමුතු ආරක්ෂාවල් අවශ්‍ය නැහැ මන්ත්‍ර ආදියක් අවශ්‍ය නැහැ මේකම ලොකු ආරක්ෂාවක් කියලා ඒ කාරණය පෙන්눔 කරන්නයි අර ගාථා ටික වදාලේ. එතකොට ඒ ගාථා වල සාමාන්‍ය අර්ථයක් සැලකලා බලමු. සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝච නිච්ඡං බුද්ධගතා සති නිතිපතාම රෑ දවල් දෙකෙහි බුද්ධානුස්සතිය වඩන එහෙම නැත්නම් බුදුගුණ මෙනෙහි කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හිම ප්‍රබෝධවත්ව පිබිදේ උදෑසන ප්‍රබෝධවත්ව පිබිදේ කියන එකයි ඒ ගාථාවේ අදහස ඒ විදිහටම තමයි ඊළඟටත් කියවෙන්නේ දිවාරය දෙකෙහි ධර්මානුස්සතිය වඩන අය සුපබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝච නිච්ඡං ධම්මගතා සති ධම්මානුස්සතිය වඩන අය ධර්මයේ මෙනෙහි කරන අය ඒ වගේම ප්‍රබෝධවත් උදෑසන පිබිදෙනවා ඊළඟ ආථාවේ තියෙන සංඝානුස්සතිය පිළිබඳව සංඝානුස්සතිය වඩන අයත් ඒ වගේම ප්‍රබෝධවත් පිබිදෙනවා ඊළඟට කියවෙනවා සුපබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝච නිච්ඡං කායගතා සති කායගතා සති භාවනාව කය අනුව ගිය සිහිය. ඒ කායගත සති භාවනා වඩනයත් ඒ වගේම ප්‍රබෝධවත් උදෑසන පිබිදෙනවායි. ඊළඟ ගාථාවේ කියනවා සප්පබුද්ධං පවුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්වෝච අහිංසාය රතෝ මනෝ. යම් ගෞතම ශ්‍රාවකයන් රැය දවල් තිස්සේ අවිහිංසාවට ඇලුම් කරනවා නම් අවිහිංසාවට හුරු සිතුම් පැතුම් පවත්වනවා නම් ඒ තැනැත්තා ප්‍රබෝධවත්ව පිබිදෙනවා. ඊළඟ ගාථාවේ කියවෙනවා සුපබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාචරත්තෝච භාවනාය රත්තෝ මනෝ යම් ගෞතම ශ්‍රාවකයන් ප්‍රයදවල් දෙකි භාවනාවට ඇලුම් වාසය කරනවා නම් ඒ අය ප්‍රබෝධවත් වෙබී දෙනවා කියලා මෙතන පොඩි කාරණයක් කියන්න තියෙනවා දැන් අර්ථකතනයේදී අර අන්තිමට කියාපු ගාථාවල් තේරීමේදී පොතපතේ මෙහෙම කියවෙනවා අහිංසාය රතෝ මනෝ කියලා කියන්නේ කරුණා භාවනාවය භාවනාය රතෝ මනෝ කියලා කියන්නේ මෛත්‍රී භාවනාවය කියලා ඒ විදිහට අර්ථ සීමා කරනවා. නමුත් වඩා හේතු සහිතයි කියලා හිතනවා. අතන අහිංසාය රතෝ මනෝ කියුවේ මෛත්‍රී කරුණා ආදී වශයෙන් අභිහිංසාවේ හුරු හිතවිලි පවත්වීමයි. වෙනම කරුණා භාවනාවක් වශයෙන් නෙවෙයි. ඊළඟට භාවනාය රතෝ මනෝ කියන්නේ අපි හිතන්නේ සමහර විට ඒක වඩා අර්ථවත් වෙන්න පුළුවන්. පොදුවේ භාවනාවට ලැබි සිතක් ඇතිව සිටීම. මොකද මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන පිළිවෙලටයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ. මෙතන කරුණාව පළමුවෙන් කියලා ඊළඟට මෛත්‍රිය ගැන කිව්වයි කියලා හිතන්න අමාරුයි. මෙතන වඩා අර්ථවත් වඩා පුළුල් අර්ථයකින් ගන්න පුළුවන් අහිංසාය රතෝ මනෝ කියලා කියන්නේ අවිහිංසාවට අනුව සිතුවිලි පැවැත්වීමයි භාවනාය රතෝ මනෝ කියන්නේ භාවනාවට ලැබිව එදිනදා ජීවිතය ගත කිරීමයි කියන්නේ. කොහොම නමුත් ඉතින් මෙන්න මේ ගාථායෙන් බුදු පියාණන් වහන්සේ ලෝකය හැමුවේ තැබුවේ අර ප්‍රබෝධවත්ව පිබිදීමේ මගයි. දවස හොඳාකාර ගත කිරීමට. ඉතින් කතාවත් එක්කම අපි මේක කල්පනා කරලා බලනවා නම් මේ කථාන්තරය තුලින් පෙන්눔 කරන්න උත්සාහ කරන්නේ පෙන්눔 කෙරෙන්නේ බුද්ධානුස්සතියෙන් ලැබෙන රකවරණය. ඒකේ තියෙන මහානුභාව සම්පන්න බවයි. මේ කවුරුත් පින්වත් පිරිස හැම දෙනෙක්ම දන්නවා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය ඇත්ත වශයෙන්ම හැම කෙනෙකුටම ආරක්ෂක මන්ත්‍රයක් හැටියට තිබෙනවා. ඒකට හේතුව මොකද? විශ්වය තුල බුද්ධ රත්නයේ ගුණය කැවිලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුලින් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ගුණය ඒක විශ්වයට කැවිලා තිබෙනවා. ඒක නිසා බුදු රජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙනෙහි කිරීම තුලින් යම්කිසි ආරක්ෂාවක් සැලසෙන ධර්මතාවකුත් තිබෙනවා. ඒක අපට හොඳට පැහැදිලිව පෙන්වන බුදු පියාණන් වහන්සේගේම වචන වලින් ධජග්ග සූත්‍රය දැන් ධජග්ග පිරිත නමින් හඳුන්වන ධජග්ග සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරනවා මහණෙනි නුඹලා වනාන්තරගතව රුක්මුල්ගතව පාළුගෙවල් වලට ගිහිල්ලා බණ භාවනා කරන අවස්ථාවල යම්කිසි බයක් තැති ගැන්මක් ලොමු දැහැණ ගැන්මක් ඇති වුණොත් ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ කියන්නේ මාව මෙනෙහි කරන්න මෙන්න මේ විදිහට ඉතිපිසෝ ආදී ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන මේ පාඨයෙන් මාව සිහිපත් කරන්න. එහෙම සිහිපත් කරනකොට ඒ තිබුණු බය, තැති ගැනීම, ලොමු දහ ගැනීම නැති වෙලා යනවා. මා ගැන මෙනෙහි කරන්නේ නැත්නම් සිහිපත් කරන්නේ නැත්නම් ධර්මය ගැන මෙනෙහි කරන්නේ. ස්වාක්ඛාත ආදී ඒ පාඨයෙන්. එතකොට ඒ බය නැති වෙලා යනවා. එහෙමත් නැත්නම් සංඝයා මෙනෙහි කරන්නේ සුපටිපන්න ආදී වශයෙන්. අන්න මේ විදිහට දහජග පරිත්තේ බුදු පියාණන් වහන්සේෙන් ප්‍රකාශ කරන. ඒ වගේම මේ පින්නතුන් කවුරුත් අහලා තිබෙනවා රතන සූත්‍රයේ ත්‍රිවිධ රත්නේ ශක්තිය මුල් කරගෙන ඒක අර විශාලා මහනුවර අවනුෂ්‍ය භයත් ඇතුළු ඒ තුම්බියක් දුරු කිරීම සඳහා පිරිතක් වශයෙන් පරිත්‍රාණ කියලා කියන්නේ ආරක්ෂාව සැලසීම. පිරිතක් වශයෙන් බුද්ධ ගුණයේ, ධර්ම ගුණයේ, සංඝ ගුණයේ ඇති ශක්තිය සත්‍යක්‍රියා වශයෙන් ප්‍රකාශ කිරීමෙන් මේ තුම්බිය දුරු කර බව. ඉන් අපට හොඳට පේනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියන ඒ කාරණා භාවනා වශයෙන් පමණක් නොවේ පරිත්‍රාණ හැටියට සලකන්න පුළුවන් පිරිතක් හැටියට Tamanට ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් මේ කථාන්තරයෙන් පෙන්눔 කරන්නේත් ඒකයි. අර මිත්‍යා දෘෂ්ටික පෞලක දරුවෙක්. නමුත් අර සම්‍යක් දෘෂ්ටික දරුවෙක් බුද්ධ අනුස්සතිය වඩලා එයින් යම්කිසි ආනිසංශයක් ලබන බව දැකලා ඒ මිත්‍යා දෘෂ්ටික දරුවත් බුද්ධ අනුස්සතියට හුරු වුණා. එතන ඉඳලා ඒකේ ආනිසංශ ඉබේටම අර ස්වාභාවිකවම වගේ අර විපතක් පැමිණියාම පුරුදු කරගත්තු කමටහන කියවෙන ගතියක් තියෙනවා. දැන් මේ කාලෙත් ඔය අපි හිතන්නේ සමහර විට මේ જાතියට අර බෞද්ධ ඌරුව කැවුණු නිසා වෙන්නේ නැති අවිපතක් වුණාම බුදු අම්මේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අම්මේ කියන විතරක් නෙවෙයි බුදු අම්මේ. අර බුද්ධත්ව බුදු රජාණන් වහන්සේ සිහිපත් වෙන. ඒ වගේ මෙතන නමෝ බුද්ධස්ස. බුදුරජාණන් වහන්සේ සිහිපත් කර හැටි අර යක්ෂයා බය වුණා. අර බුද්ධ ගුණයට, බුද්ධ තේජසට. ඉතින් ඒකෙන් අපිට පේනවා මේ බුද්ධානුසතිය ඇති රැකවරණක් වශයෙන් බලනකොටත් ඒකේ තියෙන ශක්තිය. ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සුප්පබුද්ධම් පවුජ්ජන්ති ඒ පදයෙන් ප්‍රබෝධවත්ව නැගිටින්න උපකාර වෙනවා. ඒ කියන්නේ දවස හොඳට බුදුගුණට යොමු කරපු හිතෙන් ජීවත් වෙනවා නම් ඒ තැනත්තාට විශාල සැනසෙල්ලක් ලැබෙනවා. මේක තුලින් ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ ගාථා පෙළෙන් අපි සැලකිලි යොමු කරන්න ඕන මේ කවුරුත් වගේ දන්නේ වගේම පුහුණු කරන බුද්ධානුසති භාවනාව. ඒ ගැන විශේෂයෙන් යමක් කිව යුතුව තිබෙන අනිත් දේවලුත් අපි කෙටියෙන් සඳහන් කරන්න වෙනවා කාල තිබෙන හැටියට. ඉතින් බුද්ධානුස්සති භාවනාව ගැන කල්පනා කරලා බලනවා නම් මේ හැම දිනෙකම දන්නවා බුදු පියාණන් වහන්සේගේ නවගුණ පාඨය ආශ්‍රයනුයි බුද්ධානුස්සතිය වඩන්නේ. එක්කෝ නවගුණ පාඨය සම්පූර්ණයෙන්ම කියනවා. එහෙමත් නැත්නම් මේ එක එක ගුණයක් සවිස්තරව විස්තර සහිතව ප්‍රකාශ කිරීමේ ওই විදිහට ක්‍රමයක් තිබෙනවා. නමුත් අපිට හිතෙනවා සමහර විට එක එක පදේ අල්ලලා ඒ විදිහට විග්‍රහ කරන්න ගියාම හිත විසිරෙන ස්වභාවයක් තිබෙනවා. දැන් බුද්ධානුස්සතිය හැටියට කියන ඒ කර්මස්ථාන කොටසේ නව ගුණය මේ විදිහටයි දැක්වෙන්නේ ඉදිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවා කියලා මේ විදිහට ගුණ නවයක් සඳහන් වෙනවා. ඔය එක එකක් අරගෙන ඒවා පිළිබඳව නොයෙකුත් ශාස්ත්‍රීය අන්දමින් විස්තර කරන සිරිතක් ඒවායේ නිරුක්තිය ඔස්සේ ගිහිල්ලා විස්තර කරලා ඒවා කිය කියා ඉඳීම භාවනාවක් හැටියටත් ඇතම් කෙනෙක් කරනවා. නමුත් කල්පනා කරන්න ඕන දැන් බුදුගුණයට බුදුගුණ පිළිබඳව ලියපු පොතක් කියවීමත් බුදුගුණ භාවනාව කිරීමත් අතර යම්කිසි විශේෂයක් තිබෙන්න ඕන වෙනසක් තිබෙන්න ඕන. බුදුගුණ ඇසුරෙන් ලියාව පොතක් නම් ඔන්න සවිස්තරව අර මොහොම ලස්සන පාට සහිත ඒවා කිය කියා යම්කිසි කුසල් සිතක් වඩා ගන්න අවස්ථාව තිබෙනවා. නමුත් හොඳ සමාධියක් ලැබෙන්නේ ඒක තුලින් සිත විසිරෙනවා. ඒ වෙනුවට බුද්ධානුසතියෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම අර එක එක පදයක් වැඩි වචන රාශියක් අවශ්‍ය නැහැ. එක එක පදයක් තුලට බැහැලා ඒක තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න පුරුදු වෙනවා. දැන් බොහෝ විට අරහන් කියන පදය උගතුන් විසින් ශාස්ත්‍රීය අන්දමින් විග්‍රහ කරලා ඒ වචනේ මූලික අර්ථයටත් වඩා ඈතින් පිහිටි අනියම් අර්ථ රාශියක් ඒකට ඈඳලා ඒ භාවනා යෝගියට ඒක බාර කරනවා ඒවා ඉලක්කම් වශයෙන් මෙන්න මෙහෙම කියන්න කියලා. ඒක තුලින් ඇත්ත වශයෙන්ම සිත විසිරෙනවා මිසක් සිත එක්තැන් වෙනවා කියලා හිතන්න අමාරු. සිත සමාධිමත් වන්නේ නැහැ. භාවනාවක පරමාර්ථය වියුත්තේ සිත සමාධිමත් වීමයි, එකඟ වීමයි. එකඟ වීමට එතනම් අදාළ වෙන්නේ නැහැ අර වචන රාශියක්, පාඨ රාශියක්, වර්ණනා රාශියක්. ඒ වෙනුවට කරන්න ඕනේ මේ එක එක පදයක සාමාන්‍ය අර්ථය සලකලා ඒකට හැකිතාක් දුරට Taman හදවතින් ලංවීමයි. අර කුංචි රාහුල ආමතුරු බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙලා මහාන ඔබේ එවනල්ලත් මට සැපයි කියලා කිව්වා වගේ මේ එක එක පදය තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ ඒ පදය තුලට බහැලා. ඒකට සාමාන්‍ය අවබෝධයක් පමණක් අවශ්‍යයි. ඒ වචනවල අර්ථය වශයෙන්. දැන් අර්ථයෙන් කියනවා නම් අවස්ථානුකූලව අරහන් කියන පදයේ මූලික අර්ථය පූජා ලැබීමට සුදුසු බවයි. බුදු පියාණන් වහන්සේගේ ගුණමහාන් තත්ත්වය නිසා, පූජනීයත්වය නිසා පූජා ලැබීමට සුදුසුයි. ඒක අපි ඕනනම් ආමිෂ ප්‍රතිපatti පූජා කියන දෙකෙන්ම පිදීමට තරම් සුදුසු උත්මය කියලා හිතාගත්තාම ඇති. ඒ ඇරෙන්න වෙන නොයිකුත් අමතර අර්ථ අමතර අර්ථකතන එතෙන්ට එතන අදාළ නැහැ. ඊළඟට ඒ වගේම තමයි අරහං සම්මා සම්බුද්ධෝ කියන එකත් සම්්‍යක් සම්බුද්ධ කියලා කියන්නේ තමන් වහන්සේගේම ඒ ස්වයං භූ ඥානය කියලා කියන තමන් වහන්සේම චතුරාර්ය සත්‍යයෙන් නැත්නම් බුද්ධ ඥානයෙන් මේ සංසාරය පිළිබඳ ජීවිතය පිළිබඳ රහස් තෝරගත්තා. ඒ ආර්ය සත්‍යයන් තමන් වහන්සේම අවබෝධ කරගත්තා. වෙන ගුරුවරයෙකුගේ වෙන කෙනෙකුගේ උපදේශ රහිතව ඒවා නැතිව අන්නේ විශේෂත්වයයි සම්මා සම්බුද්ධ කියන වචනය තුල තිබෙන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ. විද්‍යාචරණ කියන ඒ දෙක තුල තිබෙනවා බුදු පියාණන් වහන්සේගේ ගුණ සම්භාරයේ දෙපැත්තක් මෙතන කියවෙනවා. විද්‍යාව කියලා කියන්නේ එතන කියන්නේ විදර්ශනා ඥාන ආදී වශයෙන් අර දැනුම කොටස. කෙනෙකුගේ ජීවිතයක ඥානය දැනුම කියලා කියන එක එක පැත්තක්. ඊළඟට හැසිරීම අනිත් පැත්ත. ඉතින් මෙතන බුදු පියාණන් වහන්සේ මේ අංශ දෙකෙන්ම සම්පූර්ණයි. ඇතම් කෙනෙක් සමාජයේ සිටිනවා හොඳට දැනුම තිබෙනවා හැසිරීම ගන්න දෙයක් නැහැ. සමහර කෙනෙක් හොඳට හැසිරෙනවා නමුත් අවබෝධ ශක්තියෙන් දුර්වලයි. අන්න එහෙම නැතුව බුදු පියාණන් වහන්සේ මේ දෙකෙන්ම සම්පූර්ණයි. ඒක හරියට විද්‍යාව කියන එක S2 නම් චරණ කියලා කියන්නේ චරණ ධර්ම කියලා කියන්නේ පා දෙක නම් අන්න ඒ S2ත් පා දෙකත් කියන මේ දෙකෙන්ම සම්පූර්ණයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රතිපදාව යාමට අවශ්‍ය මූලික කරුණු දෙකෙන්ම සම්පූර්ණයි. එතකොට ඒ විදිහට විද්‍යාචරණ සම්පන්න ගුණය තුළ අර දෙයංශයම මේ බුදු පියාණන් වහන්සේ දෙයංශයෙන්ම සම්පූර්ණ බව තේරුම් ගන්න පුළුවන් විද්‍යාචරණ සම්පන්නෝ ඊළඟට සුගතෝ කියලා කියන්නේ ඒකත් নানা අන්දමින් තෝරනවා මනා ගමන් නැති වෙන හොඳ ගමන ඇති කියලා නොයෙකුත් ආකාරයෙන් තෝරනවා නමුත් සුගත කියලා එක අපි අර්ථවත් ගන්න තියෙන්නේ ඒ බුද්ධත්වයේ සඳහා එහෙම නැත්නම් නිර්වාණය සඳහා යායුතු මාර්ගයේ ප්‍රතිපදාව හොඳින් ගමන් කළා. ඒ ගමන කෙලවර කරා. ඒ ගමනේ කෙලවරට පැමිණියා. අර කියාපු අර විඥාචරණ ගුණ දෙකෙන් සම්පන්න වීම නිසාම බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රතිපදාවේ කෙලවරට හරියාකාරයෙන් පැමිණියා. සුගත ඊළඟට ඒ වගේම මේ මේ පැමිණිලා ලෝකයේ පිළිබඳ දතියුතු හැම දෙයක්ම තේරුම් ගත්තු බව තමයි ලෝකවිදු ගුණයෙන් දක්වන්නේ. ලෝකවිදු කියන එක ඉතින් ඒකත් නානාවිධ විදියට තෝරන්න පුළුවන් ලෝක ධාතුන් පිළිබඳව දතියුතු හැම දෙයක්ම අවබෝධ කරගත්තා. Tamanට වඩාත් ඒක තේරුම් ගන්න පුළුවන් මේ ලෝකවිදු කියන එක ඒ දැන් බාහිර ලෝකය ගැන නම් නොයිකුත් දෙනා මේ කාලේ විද්‍යාත්මක වශයෙන් තේරුම් ගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ විදිහට ලෝකය ගැන තේරුම පමණක් නොවේ. ඒ ඒ පුද්ගලයාගේ අතුලත ලෝකයක් තේරුම් ගත්තා. පුද්ගලයාගේ අභ්‍යන්තර ලෝකයක් තේරුම් ගත්තා. පුද්ගලයාට පරිසරය වශයෙන් සිටින බාහිර ලෝකයක් තේරුම් ගත්තා. දත යුතු හැම දෙයක්ම බුදු පියාණන් වහන්සේ ඒ පිළිබඳව තේරුම් ගත්ත නිසා තමයි ලෝකවිදූ කියලා කියන්නේ. ඒ ලෝකවිදු ගුණයම පිහිට කරගෙන බුදු පියාණන් වහන්සේ අර එතන අනුත්තරෝ පුරුෂ ධම්මසාරථී කියලා කියන්නේ දමණය කළ හැකි පුරුෂයන් ධර්මයෙන් කැහැටි සත්වයින් දමණය කිරීමෙහිලා රථාචාර්යෙක් වගේ ඊටාම දක්ෂ ප්‍රියදුරකු වගේ බුදු පියාණන් වහන්සේට පුළුවන්කම තිබුණා ඕනෑම කෙනෙක් Tamanගේ ප්‍රඥාවෙනුත් කරුණාව කියලා කෙනේ උපාය මාර්ගයෙනුත් හික්මවන්න. ඒ හික්මවීමේ ශක්තියයි. කාට කොතැනකදී කොයි අන්දමකින් කොයි විදිය දේශනාවක් කරලා හික්මවන්න පුළුවන්ද කියන එක බුදු පියාණන් වහන්සේගේ බුද්ධඥාණයට පැහැදිලිව වැටහෙනවා. ඉතින් ඒක නිසා අර ලෝකවිදූ ගුණය පිහිට කරගෙන බුදු පියාණන් වහන්සේ අනුත්තරෝ පුරුෂ ධම්ම සාර්ථී කියලා කියන විදියට ඒ සත්වයන් দমনය කිරීමේ ඒ හැකියාව තිබුණා. ඉතින් ඒ වගේම සත්තා දේව මනුස්සාණන් මිනිසෙන්ට පමණක් නෙවෙයි දෙවියන්ටත් ශාස්ත්‍රූ සත්තාදේව මනුස්සාණං ඊළඟ බුද්ධෝ කියලා කියන්නේ පොදුවේ සලකනකොට අර කියාපු සියලු බුද්ධ ඥාණයෙන් සම්පූර්ණයි ත්‍රයම් භෝ ඥාණයෙන් බුද්ධත්වයේ ලැබුවා වගේම අනිත් ඇයටත් අවබෝධ කිරීමේ ශක්තියක් තිබෙනවා බුද්ධෝ භගවා කියන පදයෙන් භාග්‍යවත් කියන එක වාසනාවන්ත කියන අදහසයි තියෙන්නේ ඒක තුල තිබෙනවා බුදු පියාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුලින් ඇති කරගත්තු ඒ සියලු ශාරීරිය බුද්ධ ශාරීරිය තුලත් බුදු පියාණන් වහන්සේගේ ගුණ සම්භාරය ප්‍රඥාව ඒ හැම එකක් තුලම දකින්න ලැබෙන වාසනා ගුණයයි භාග්‍ය මහිමයයි අන්න ඒ විදිහට කෙටියෙන් සලකා ගත්තාම බුදු පියාණන් වහන්සේගේ නව ගුණයෙන් ඊළඟට කරන්න තියෙන්නේ ඒ නව ගුණේ අනුපිළිවෙලින් ඒවා කියලා ප්‍රතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ එහෙම කියන අතරේ Tamanට වඩා හිතට අල්ලන ෘචි වෙන එක Tamanටම තෝරගන්න පුළුවන්. අන්නේ තෝරා ගැනීමේදී ඒකට තෝරාගත්ත නම් යම්කිසි දෙයක් ඒකට හේතු දක්වන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. තර්ක කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. සමහර විට ඇත්ත වශයෙන් කියනවා නම් ඒ නවයේ හුඟක් සෑහෙන වෙලාවක් හිත යොදලා එකින් එක Tamanට හිතට ඒ තරම් අල්ලන්නේ නැති ඒවා අතහැරමින් නවය අට කරගෙන අට හත කරගෙන හත හය කරගෙන එහෙමම අඩු කරගෙන ගිහිල්ලා යම්කිසි ගුණයක් Tamanට හිතට අල්ලනවා කියලා තෝරගත්තනම් ඒක Tamanට හිතට අල්ලන්නේ මොකද කියලා තේරුම් කරන්න මහන්සි වෙන්න ඕනේ නෑ. ඒක හරියට දැන් ඊටාම ස්වාභාවික අන්දමින් කෙනෙකුට අල්මක් ඇති වෙනකොට සාංශාරික සම්බන්ධයත් එක්ක ඇතම් කිට හිතනවා අනේ මම දන්නේ නැහැ මොකද කියලා මන්නම් මේකයි හිතට අල්ලන්නේ. මට නම් මෙහෙමයි කියලා කියනවා. අන්න එහෙම කිව්වත් ඇති. මම දන්නේ මේ නව ගුණය මට නම් හිතට අල්ලන්නේ මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් ඒක තමයි ඊ타ත්ම ස්වාභාවික තෝරා ගැනීම. ඒ තුලින් හැඟෙන්නේ සාංශාරික වශයෙන් ඒ බුදුවරුන් ඇසුරු කිරීම බුදුවරුන් වහන්සේලා දැකීමේදී ධම්ම ඇසීමේදී ආදිය තුලින් තමන්ගේ හිතේ තැන්පත් වුණු බුද්ධ ගුණයේ යම්කිසි අංශයක්. ඒ අංශයට අනුවයි අර තෝරා ගැනීම. ඒකයි අපි කියන්නේ ඒක ස්වාභාවික. අන්න එහෙම තෝරගත්තාම තමයි අර රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙලා අනේ මහාන ඔබේ හේවණත් මට සපයි කිව්වාගේ. එතකොට මට මේ වචනේ ඇති. මේ වචනේ තුලින් මම බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට මේ වචනේ තුලින් බුදුරජාණන් වහන්සේ දකිනවනම් ඒක වටේ ආයිත් ගොතන්න වැඩක් නැහැ. ඒකේ වර්ණා කර කර නොයිකුත් වචන ලස්සන වචන පාට යොදමින් ඒව ගැන කිය කිය ඉන්න ඕනේ ඒක තුලින් කෙරෙන්නේ ඉතින් විසිරෙන එකයි. බලන්න ඕනේ හරියට අර ජලාශයක අර බෝට්ටුවක් අරෙහි මේ යන්නේ නැතුව ඒ අතර මේ අතර පැද්දෙනව වෙනුවට නංගුරමක් දාලා මොකක් හරි දාමලා ඒක එක්තෙන් කරා වගේ මේ හිත අර ගුණය තුල බැහැ ගන්න ඕන. බැහැගෙන ඉවරලා ඒ ගුණය තුලින් බුදු පියාණන් වහන්සේ දකින්න පුරුදු වෙන්න ඕන. එහෙම පුරුදු වුණාට පස්සේ වැඩි වචන ඕනේ නැහැ. Taman තෝරගත්තේ භගවානම් භගවා භගවා භගවා කියනකොට එහෙම නැත්නම් අරහන් නම් අරහන් අරහන් අරහන් කියනකොට ඒ ඒක තුලින් සමාධියට පැමිණෙන්න පුළුවන්. ඒක සවිස්තර වශයෙන් හිතන්න ඕනේ. ඒ වචනේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න. දැන් අර ළමයා නමෝ බුද්දස් කියලා කිව්වා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න යුගයක්. දැන් එතකොට මේ බෞද්ධ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතත් බුදු පියාණන් වහන්සේ හිතෙන් දකින්න පුළුවන්. උන්වහන්සේගේ ගුණ සම්භාරය ශ්‍රද්ධාවන්තයාට සම්මාදිට්ඨිය ඇති තැනැත්තාට බුදු පියාණන් වහන්සේ හිතෙන් දකින්න පුළුවන්. එතකොට ඒ හිතෙන් දැකීමට උපකාර වන එක වචනයක් උනත් සෑහෙනවා. අන්න ඒ වචනෙන් ඊළාට ඒක නොකඩවා එහෙම නැත්නම් ඒ වෙනාතකට හිත යන්න නොදී ඒක භාවනා කිරීම තමයි බුද්ධානුස්සති භාවනාව. එතකොට අපි මේ බුද්ධානුස්සති ගැන විශේෂයෙන් කිව්වේ බොහෝ දෙනා ඒක පුරුදු පුහුණු කරන නිසායි. ඒක තුල යම් අඩුපාඩුකම් තියෙනවා නම් මේ අපි කියාපු ඒවා හරිය කියලා හිතනවා නම් ඒ අනුව කෙනෙකුට හරි ගස්ස ගන්නත් පුළුවන්. එතකොට අනිත් භාවනා ගැන අපි සාමාත්ම කෙටියෙන් සඳහන් කරන කාල වේලා ඇති පරිදි ධම්මානුස්සතිය කියලා කියන්නේ ඒකක් මේ පින්නතුන් පොතකුත් අහලා තිබෙනවා. අරතනම ප්‍රකට නැතත් ඒකත් ඇත්ත වශයෙන්ම වටිනා භාවනාවක්. ධම්මානුස්සති කියලා කියන්නේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පත්‍යත්තං වේදිතබ් විඤ්ඤූහි කියලා එහෙම දැක්වෙන ಗುಣ හයක් එතන කියවෙනවා. ස්වාක්ඛාත ගුණය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මයේ ඇති මේක යහපත්ව දේශනා කරන එකක්. ස්වාක්ඛාත හොඳින් දේශනා කළ එකක්. ඒ හොඳින් දේශනා කිරීම කියන එක ඒ බුදු පියාණන් වහන්සේගේ ස්වරය අනුවත් ඒ දේශනා කළ වචනේ ඒ ලක්ෂණ ස්වභාවයම නෙවෙයි මෙතන කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය යම් ඉලක්කයකට යම් පරමාර්ථයකට එල්ලකොට දේශනා කරා නම් ඒ පරමාර්ථයට යන ආකාරයට මුල මැද අග හොඳට සම්බන්ධව දේශනා කරපු එකක්. මේක නිර්ර්ථක එකක් නෙවෙයි. තේරුම් රහිත එකක් නෙවෙයි. මේක හරියට මේ ධර්මය ප්‍රතිඵල ලබා දෙන එකක්. ස්වාක්ඛාත කියලා කියන්නේ මනාව දේශනා කරන ලද එකක්. එතකොට අර ප්‍රතිපත්තියට ගැළපෙන විදියට ප්‍රතිඵලයක් ලැබෙනවා. ප්‍රතිඵලයට ගැළපෙන විදියට ප්‍රතිපත්තිය තිබෙනවා. ඒ විදියට මුලැමැදාග හොඳට යහපත්ව දේශනා කරන ලද බවයි ස්වාක්ඛාත කියන ඒ වචنين ගන්න තියෙන්නේ. ඊළඟට සම්දිට්ඨික කියලා කියන්නේ මෙලොවම මේ ජීවිතයේදීම Tamanට අත්දකින්න පුළුවන් මෙහි ප්‍රතිඵල. මොකද බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුල තිබෙන්නේ අපේ චිත්තසංතානයේ තියෙන මේ ලෝභ දෝෂ මෝහ කියලා කියන කෙලෙස් ධර්ම ඉවත් කරන මාර්ගයක්. එතකොට ඒ යම් යම් ප්‍රමාණයකට ඉවත් වෙනවනම් Tamanටම ඒ ප්‍රමාණයට අත්දකින්න පුළුවන් ඒක මෙලොවම. නැවත පරලෝක ලැබෙන දෙයක් නෙවෙයි. මගඵල නිවන් ආදී මේ හැම එකක්ම හැම කෙනෙක්ම දන්නවා මේක මෙලොවම ලබාගත හැකි දෙයක්. පරලෝක ලැබෙන නිවනක් නෙවෙයි මේක. ඒක සම්දිත්තික ගුණය. ඊළඟ අකාලික කියලා කියන්නේ කල් නොයවා විපාක දෙන එක. ඒකත් අරකටම සම්බන්ධයි. කෙනෙකුට යම් ප්‍රමාණයකට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් තියෙනවා ඒ තැනත්තට ඒ ප්‍රමාණයටම හිතේ බරපතල දුම්නසක් එහෙම නැත්නම් හිත දූෂ්‍ය වීමක් තිබෙනවා. ඒවා යම් ප්‍රමාණයකට ඉවත් කරගත්තා නම් ධර්මයේ පිහිටෙන් ඒ ඉවත් කර හැටියෙම සැනසුමක් තිබෙනවා. ඒක අකාලිකයි. ඒක ගැඹුරින් දක්වන්නේ ලෝකෝත්තර මාර්ග පිළිබඳව. දැන් ලෝකෝත්තර தත්වයෙන් ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමේදී කියනවා මාර්ගඵල කියලා දෙකක් තිබෙනවා. ලෝකෝත්තර මාර්ගයත් එක්කම ඵලයට වැටෙනවා. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ විදර්ශනා ඥාන ඔස්සේ ගිහිලා ලබා ගන්න ඊ타ත්ම සියුම් සමාධි තත්වයක්. ඒකත් එක්කම ඵලයට වැටෙනවා. අන්න ඒ විදිහේ ඒක අකාලික ගුණය. කල් නොයවා විපාක දෙන ගතියක්. එතකොට ඒහිපස්සික කියලා කියනවා. ඒහිපස්සික කියලා කියන්නේ ඒව බලව. එතන ඒව බලව කියලා කියන එක තුලින් තියෙන්නේ ක්‍රියාවට නැගීමට ආරාධනා කරන විදිහේ දෙයක් මේ ධර්මයේ කියන එක. ප්‍රායෝගික බවයි එතනින් පෙන්වුම් කරන්නේ. ධර්මයේම කියනවා ඒව බලව. මාව ක්‍රියාත්මක කරලා බලන්න කියලා. ඒ තරමටම පුදුම විදිහේ ප්‍රායෝගිකත්වයක් ධර්මයේ තිබෙනවා. එතකොට ඒකට අනුව තමයි ඒහි පස්සික කිව්වා වගේම ඕපනයික කියන එකත් ඒක ටිකක් ගැඹුරු වචනයක්. නමුත් එතනක් තේරුම් ගන්න තියෙන්නේ දැන් ඒව බලව කියලා කෙනෙක් කැඳවාගෙන යන්නේ එක එක් කරගෙන යන්නේ අන්න ඒ වගේ ගුණයක් ධර්මයේ තිබෙනවා. එක එක ධර්මයේ ඒ தත්වලට එකගෙන යන ගතියක් වගේ මේ ධර්මයේ එකකට එකක් සම්බන්ධ වෙලා තිබෙනවා. නිදසුනක් හැටියට කියනවනම් සම්මාදිට්ඨිය වඩනකොට දන්නේම නැතුව සම්‍යක් සංකල්පය හොඳ සංකල්පනා ආයති වෙනවා. ඒක වඩනකොට ඒකට අනුව හොඳ වචන පිට වෙනවා. එතන ඒ විදිහට අර යම් යම් ආකාරයකින් ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ඒ ඒ தত্ত্বවලට ඉබේම පමුණුවන ගතියක් තිබෙනවා. ඕපනායික කියලා කියන්නේ ඒකයි. ධර්මයේ විසින් ඇදගෙන යනවා, පමුණුවනු ලබනවා. එහෙම ගුණයක් මේ ධර්මයේ තිබෙනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි කියලා කියන්නේ නුවණැත්තන් විසින් තම සොකීන సంతානයේ තමන්ගේ සිත් සතන් තුළ ප්‍රත්‍යක්ෂ කරගත හැකි යන්න මේ ධර්මයක්. මේක තමන්ටම අන්තිමට ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ විදිහේ ගුණ හයක් තමයි ධර්ම ගුණ හැටියට දක්වලා තිබෙන්නේ. ඊළාට සංඝ ගුණ හැටියට ඒකත් මේ පින්නතුන් නිතර අහලා තියෙනවා. තුපටිපන්නෝ භගවතෝ සාව සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාව සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යද්දං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා යස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා ওই දිග පාඨයක්. ඒක තුලත් ಗುಣ නවයක් තිබෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මෙතන සුපටිපන්න කියලා කියන්නේ සංඝයා වහන්සේලා අෂ්ටාරි පුද්ගල සංඝරත්නයයි මෙතන ප්‍රකාශ වෙන්නේ අෂ්ටාරි පුද්ගල සංඝරත්නය ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවේ හරියට යහපත්ව ඒකට ඒ ප්‍රතිපදාවට පිවිසියා සුප්පටිපන්න ඒ ප්‍රතිපත්තිය යෙදෙනවා සුපටිපන්න ඊළඟට ඒ වගේම තමයි ඒක තවත් අවධාරණය කිරීමට වඩාත් ඒක ශක්තිමත්ව දැක්වීමටයි උජුපටිපන්නෝ කියන්නේ ඍජුව ඍජුව මේ ගමන් මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඍජු මාර්ගයක් ඒ විදිහටම ඍජුවම කෙලින්ම ඒකට අවංකවම ඒ මාර්ගයට බැසලා කටයුතු කරන බවයි උජුපටිපන්නෝ ඊළඟට ඥායපටිපන්නෝ ඥායපටිපන්නෝ කියලා කියන්නේ අර ක්‍රමවත්ව එකකින් එකකට ඒ හරියට න්‍යායානුකූලව ක්‍රමවත්ම ඒ ප්‍රතිපදාවට බැස්සා. ඒ වගේම සාමීචිපටිපන්නෝ නිවනට නඟුරුව හරියාකාරව ගමන් කරනවා. මේ හැම එකක්ම ප්‍රතිපත්තිය පිළිබඳවයි මෙතන කියවෙන්නේ. ඊළඟට සාමීචිපටිපන්නෝ භගවතෝ සාසංගෝ යද්දං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා. එනම් අර පුද්ගලා අටක් හැටියට තිබෙන සතර මඟ සතර ඵලවලට පැමිණි ඒ ආර්ය පුද්ගලයන් අට දෙනා පිළිබඳවයි මෙතන කියවෙන්නේ. ඊළඟට ඒ ගුණ සම්භාරය නිසාම ඒ සංඝයා වහන්සේලා පිළිබඳව ඊළඟට කියවෙනවා පූජනීයත්වය. ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක් හෙත්තං ලෝකස්ස ආහුනීය කියලා කියන්නේ ඈතින් ඉඳලා සිව්පසය ගෙනල්ලා දෙන්න තරම් වටින කෙනකයි ආහුනීයෝ පාහුනීයෝ කියලා කියන්නේ තමන්ගේ නිවසේ පිළියෙල කරගත්තා නම් නෑයන් සඳහා හෝ අමුත්තන් සඳහා හෝ ආහාරයක් පින්ඩපාත වැඩිහම ඒකත් පූජා කරන්න සුදුසුයි ගුණ සම්භාරය නිසා ඒ වගේම දක්ෂිනීයෝ කියලා කියන්නේ විශේෂ පුද පූජා කර්මඵල විශ්වාස කරගෙන විශේෂ පුද පූජා ආදී කරන්න පවත් සුදුසුයි. ඊළඟට අංජලි කරණීයෝ කියලා කියන්නේ ඇඳිලි බැඳ දොහොත් මුදුන් තබල වඳින්න සුදුසුයි. ඊළඟට අනුත්තරම් පුණ්‍යක් හෙත්තන් ලෝකස ලෝකයාට උත්තරීතර වූ පින් කෙතක් හා සමානයි. ඒ ගුණ සම්භාරය නිසා දායක පින්තුන්ට තාමත්ම උසස් ආනිසංස ලබා ගැනීමට තරම් පින් කෙතක් කියලා. අන්න ඒ විදිහට කාරණා රාශියක් එතන කියවෙනවා. සංගුණ හැටියට. ඉතින් ඒ තුලින් කොයි වචනයකින් හෝ අර සංඝයා වහන්සේලාට පිළිබඳව මෙනෙහි කිරීම ඒක පවා බුදු පියාණන් වහන්සේ දක්වන සංඝානුස්සති වශයෙන් කෙනෙකුට ජීවිතයේ ආරක්ෂාවක් වගේම අර ගාථාවල කියවන ආකාරයට ප්‍රබෝධවත්ව පිබිදීමට හේතු වෙනත් කොටිම කියතොත් තුනුරුවන් මෙනෙහි කරන තැනත්තාට එදිනදා ප්‍රබෝධවත්ව දවස ගත කරන්න පුළුවන් වෙනවා ඊළඟට කියවෙන ඒවා තමයි එතන කායගත සතිය පිළිබඳව කියනවා අර විදිහටම කායගත සතිය කියලා කියන්නේ මේ අපේ ශරීරයේ ස්වභාවයයි ඒකත් තුන් ආකාරයකට දක්වනවා කායගත සතියේ මේ පින්නතුන් බොහෝ විට අහලා තියෙනවා දැන් මේ ශරීර කූඩුවම බුදු පියාණන් වහන්සේ උපමා කරනවා මේක හරියට දෙකොණ ඇරුණු මල්ලක් වගේ ඔය ධාන්‍ය පුරපු දෙකොණ ඇරුපු මල්ලක් වගේ මේක ඇතුලේ තියෙනවා 33 කුණක කොට්ටාස කුණක කොට්ටාස 32ක් තිබෙනවා අන්නේ කුණක කොට්ටාස පිළිබඳව මෙනෙහි කිරීමයි හිසකේ ඉඳලා යටිපතුල් දක්වා වූ මේ ශරීරයේ විවිධ කොටස් ඒ හැම එකක්ම කුණප හැටියට අසුබ වශයෙන් දැකීම පිළිකුල් වශයෙන් දැකීම කොටිම කියතොත් පටික්කුල මනසිකාර කියලා කියනවා පිළිකුල් වශයෙන් දැකීම ඊළඟට ඒකටම අදාළ එකක් තමයි මේ කායගත සතිය ඇතුළටම එකතු කරන එකක් තමයි අසුභ භාවනාව අසුභ කියලා කියන්නේ එතන දස අසුභයක් සඳහන් කරනවා. දැන් මේ ශරීරය මේක විඥානයේ ඉවත් වුණේ හැටිය, මරණයටපත් වුණේ හැටිය මේවා ඉස්සර ඉන්දියාවේ තිබුණා ඒවා ශරීර ගෙනහිල්ලා අමුසෝනි දමනවා. අමුසෝනි දැම්මට පස්සේ ඒ ශරීර පුරව දිරා යන ආකාරය විවිධ අවස්ථා අවස්ථා 10ක් ඒ විදිහට දක්වනවා. අසුබ කර්මස්ථාන වශයෙන් මේ ශාරීරිය වැඩි දවසක් යන්න කලින් මේ ඉදිමිලා නිල් වෙලා ඊළඟට මේකේ පණුවන් වහලා හැරව පිරিলা ওই විදිහට අන්තිමට ඇටසැකිල්ලක් දක්වා යන தත්ත්වය ඒ දස අසුභ හැටියට අවස්ථා 10කින් දක්වනවා. අන්න ඒවා මෙනෙහි කිරීම. ඒ තුනුත් මේ ශාරීරිය පිළිබඳව කලකිරීමයි. මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ මේ සාංශාරික සත්වයා තුළ බලගතුව තිබෙන මේ ශරීරයට ඇති ඇල්ම රාගය තමන්ගේ ශරීරයටත් අනුන්ගේ ශරීරයටත් තිබෙන ඇල්ම මේක තුලින් තමයි මේ අපි සංසාරයේ දිගින් දිගට යන්නේ මේ ශරීර කූඩුවට ඇල්ම තිබෙන තාක් මේ කුරුල්ලා කොහෙන් පිට වෙලා ගියත් ආයෙත් කැමැත්තෙන්ම කූඩුවකට ඇතුල් වෙනවා. තමන්ම කූඩුව මවාගෙන අන්තිමට මෙයින් පිට වෙන්නේ කර්මානුරූපව. තමන්ට ඕන හැටියටම නෙවෙයි. තමන් කරපු කර්මානුරූපව කූඩුවක්ම වෙනවා. ඉතින් අන්න ඒක තමයි මේ මැවුනට පස්සේ ඒ ඊළඟට තියෙන්නේ අර උත්පත්තියත් එක්කම ජරාව, යාදිය, ඊළඟට මරණ බය ඕවා තුල ඕකයි සංසාර తত্ত্বය. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ ශරීර කූඩුව ගැන කලකිරීම ඇති කර නොගෙන මේ සංසාරයෙන් මිදෙන්න බෑ. මේකට ඇල්ම ඇති කරගෙන බෑ නිවන් දකින්න. අන්න ඒක නිසා අපි අකමැති වුණත් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා යම් ප්‍රමාණයකට කායගත සතියත් වැඩි යුතුයි. කායගත සතිය කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි අපේ කයේ නියම தත්ත්වය. අපේ කයේ නියම தත්ත්වය අපි ඒක බාහිර ප්‍රදර්ශනය කරන්න කැමති නෑ. නමුත් අපි හිතෙන් කලකා ගන්න ඕන ශරීරය තුල තිබෙන දේවල් පමණක් නෙවෙයි බාහිරව තිබෙන හැම එකක්ම අර බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන ආකාරයට පිළිකුල්. ඒ වශයෙන් පිළිකුල් ස්වභාවයක් තිබෙනවා. නමුත් අපි ඒවා ආවරණය කරගෙන ඒවා ගැන සාමාන්‍ය ලෝකයට අවබෝධයක් නැහැ අර කෙලෙස් නිසා. ඉතින් ඒ විඥානීය සහිත මේ ශරීරයේ පිළිකුල් ස්වභාවයයි අර මුලින් කියාපු පිළිකුල් භාවනාවේ තිබෙන්නේ. දෙකම ඇරුණු මල්ලක් දිහා බලන්න වගේ තමන්ගේ ශරීරයේ තිබෙන මේ තිබෙන මේ ජීවමාන ශරීරය තුල තිබෙන ඒවා ගැන මෙනෙහි කිරීම ඊළඟට ඒ වගේම මේක මිය ගියාට පස්සේ එන తত্ত্বය ඒක අනාගතයේ තමයි ශරීරයත් ඒ ධර්මතාවට යටයි මේ ශරීරයත් ඒ වගේ කියලා ඒකට ආරෝපණය කරලා සමාන කරලා හිතීම ඒ තුලිනුත් අර කාය ගැන කලකිරෙනවා මේක මේව தත්වයකටපත් වෙන දෙයක් නම් මේකට අපි මේ හිතන තරම් මේක උසස් හැටියට එහෙම නැත්නම් මේ තුලින් මාන්නයක් ඇති කර ගැනීම මෝඩකමක් කියන අවබෝධය එනවා ඉතින් ඒ විදිහට අසුභ භාවනාව. ඉතින් ඒකම එක තවත් යන එකක් තමයි ධාතු කර්මස්ථානය කියලා කියන්නේ. ඒකත් මේ ශාරීරිය පිළිබඳව උපේක්ෂාවක් ඇති කරගන්න. අර ඇලුම් ගැටුම් ආදියෙන් තොරව යම්කිසි උපේක්ෂාවක් ඇති කරගන්න උපකාර වෙනවා. මේ ශරීරය ධාතුන් හතරකින් සමන්විත එකක් කියලා හිතීම. මේ අපේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් විශේෂයක් නැහැ. ධාතුන් වශයෙන් සැලකනකොට ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ මහ පොළව අපි සාමාන්‍ය නිදර්ශන වශයෙන් මහ පොළවත් ජලයත් හින්නත් වායුවත් කියලා ගන්න ඒවා ඒ වයින් සකස් වෙච්ච ඒවා තමයි මේ අපේ ශරීර කූඩු මේ හැම එකක්ම. අන්න ඒ විදිහට ධාතු වශයෙන් මෙනෙහි කිරීම විශේෂයෙන්ම නුවණැත්තන්ට ඒක තුලින් ඉක්මනින්ම මේ ශාරීරිය පිළිබඳව යම්කිසි උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේ දක්වන කොටින්ම කියතොත් නිර්වාණ අවබෝධය සඳහා මේ ධාතු කර්මස්ථානය තුලින් මේ ධාතුන් හතර ගැනම යම් අවස්ථාවක සිතේ කලකිරීමක් ඇති වෙන්න ඕන. සිත මුදා ගන්න ඕන මේ ධාතු හතරෙන්. මොකද අර කියාපු කූඩුව මැවෙන්නේ මේ ධාතු හතරෙනුයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් තමයි අර මැටි අනලා ගයක් හදන්නා වගේ මේ ශරීරයේ කූඩුව මැවෙන්නේ. ඒවා මැවෙන්නේ එතකොට ඒවට තියෙන ඇල්ම නිසා. මේ ධාතුන් හතර පිළිබඳ සියුම් ආකාරයකින් ඇල්මක් අප තුල තිබෙනවා. ඒක ඉවත් කිරීමට තමයි ධාතු කර්මස්ථානීය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ. ඒක කරන දෙආකාරයක් දක්වනවා. මේ ශාරීරිය ජීවමාන ශරීරයේම Tamanම සලකලා බලනවා. දැන් කෙස් ලොම් නියදත් ආදී අර තද ස්වභාවය ඇති දේවල් පටවි ධාතුව නියෝජනය කරනවා. පටවි ධාතුවට සාධක මගේ ශරීරයේ තිබෙනවා. කෙස් ලොම් නියදත් ආදී වශයෙන්. ආපෝ ධාතුව දියාරු ස්වභාවය ඇති ජල ස්වභාවය ඇති දේවල් අර පිත් සෙම් සොටු ලේ සැරව මුත්‍රා ආදී වශයෙන් ශාරීරියේ මගේ ශාරීරියේ මේවත් තිබෙනවා මේ ආපෝ ධාතුවට අයත් කොටස් ඒ වගේම අර තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් මේ ශරීරයේ තිබෙනවා ඒ උණ ගැනීම ශරීරයේ ආහාර පැසවීම ආදී ශරීරයේ උෂ්ණ තාපය ආදී දක්වන තත්වයේ තුලින් මේ තේජෝ ධාතුවත් ඇතුළත තිබෙනවා ඒ වගේම වායෝ ධාතුව කියලා කියන මේ අපේ ආශ්වාස ප්‍රශ්වාස ඒ වගේම මේ ශරීරය තුල එහි මේ ගමන් කරන වාතය ඒ හැම එකක්ම මේ වායෝ ධාතුවට අදාළයි. ඊළඟට මේ කල්පනා කරනවා මේ ඇතුළත තියෙන ධාතු හතරත් පිටතේ තියෙන ධාතු හතරත් එකමයි. මේක ඇතුළත තිබුණත් පිටතේ තිබුණත් මේ ධාතු හතර වශයෙන් බලනකොට එකයි. එතකොට මේක තුල ක්‍රමක්‍රමයෙන් මමයේ මාගේ කියලා කියන මාන්නය ඒක දුරු කර ගැනීමටත් උපකාර වෙනවා. මේ බොහොම පුහුමාන ආදී එහෙම එකක්ම ඉවත් වෙනවා මේ බාහිරව තිබෙන ධාතු හතරත් ඊළඟට මේ හැම කෙනෙකුගේම ශරීරයේ තිබෙන මේ ධාතු හතර නේද කියලා එහෙම කල්පනා කරනකොට ඔන්න ඔය විදිහට කායගත සතියේ බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඒකත් එදිනදා මෙනෙහි කරනකොට කෙනෙකුට ඒ තුලින් විශාල සැනසීමක් ජීවන ගැටලු තුලින් ඇතිවන කැළඹීම් බොහෝ දුරට නැති කරගන්න පුළුවන්. ජීවිතයේ යථාර්ථය දැකීමයි මේ කායගත සතියෙන් කරන්නේ. ජීවිතේ යථාර්ථය දකිනවා නම් දිනසා ගන්න පෙළඹෙන්නේ නෑ අර අනිකුත් දේවල් කරන්න යන්නේ නෑ තමන්ගේ මේ ජීවිතයේ කෙටි බව එහෙම එකක්ම තේරුම් ගන්න මේ ශාරීරියේ ස්වභාවයන් ඕකයි කායගත සති ආනිසංසම්. ඊළඟට ඒ වගේම දක්වනවා අහිංසාය රතෝ මනෝ කියලා. අවිහිංසාවට දැන් අපි කිව්වා අර පොතේ නම් තෝරන්නේ අටුවා පොතේ කිව්වට අටුවාව එහෙම තෝරන්නේ මේක කරුණා භාවනාවට විතරක් සීමා කරලා. නමුත් අපිට හිතා ගන්න පුළුවන් අවිහිංසාව කියන එක ඒක ආකල්පයක් හැටියට මෙතන කෙලින්ම කියන්නේ අහිංසාය රතෝ මනෝ. අවිහිංසාවට කැමැති වීම, අවිහිංසාවට ලැබීම, අවිහිංසාවට ඇලුම් කිරීම. අවිහිංසාවට ඇලුම් කිරීම කියන එක බොහොම වටින දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වනවා. වැඩිපුර ලෝකයා තුල තිබෙන හිංසාවට ඇලුම් කිරීමයි. ලෝකයා හැමතිස්සෙම බලන්නේ තම තමන්ගේ ඕනෑ පාකම් පිරිමහා ගන්න අනිත් අයට හිංසා කිරීමයි. යම් කෙනෙක් ඇතුළේ තියෙන අර ආකල්පයක් වශයෙන් ගොඩනගා ගන්නවා නම් හැම දිනෙකටම හිංසා නොකරන එතන තියෙන මෛත්‍රියත් කරුණාවත් දෙකම තිබෙන කරුණාව පමණක් නෙවෙයි මෛත්‍රී කරුණාමය ආකල්පයකින් යුක්තව ලෝකය දිහා බැලීමයි මෙතන අහිංසාවට ඇල්ම කරනවා කියලා කියන්නේ. අන්න ඒකත් දිනදා කෙනෙක් දිනු කර ගන්නවා නම් ඒ තැනත්තාට අර ප්‍රබෝධවත්ව බිබි දෙන්න පුළුවන් පසුතැවිලි නැතිව ප්‍රබෝධවත්ව පීදෙන්න පුළුවන් ශක්තියක් එනවා අවිහිංසාව මෛත්‍රී කරුණා ආදී හිතවිලි පවත්වන නම් එදිනදා ජීවිතයේ ඊළඟට කියවෙනවා භාවනාරතෝ මනෝ ඒක පොදුයි අපි ගත්තේ භාවනාවට ලැබියාව භාවනාවට ලැබියාවත් වටිනා දෙයක් භාවනාව කියලා කියන්නේ මොකක්ද සිතේ නියමාකාර දියුණුවයි එතකොට මේ කාලේ සිත පිළිබඳව නොයෙකුත් විදිහේ දියුණු විද්‍යාව තාක්ෂණය ආදීන් යම් යම් දියුණු කිරීම ගැන කියවෙනවා උගත්කමින් කියවෙනවා දියුණු කිරීමක් ගැන නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන මේ භාවනාව කියන මේ දියුණුව ඒක ඊට වඩා විශේෂ දෙයක් නිවන් කරා යන මාර්ගය මේ සංසාරයෙන් එතර වීම සඳහා කළ යුතු යම් භාවනාවක් තිබෙනවා නම් අන්නේ භාවනාවන්ට ලැබීම. එතන පොදුවේ ඒ භාවනාව කියලා කියන හිතේ වැඩිවීමට හිතේ වැඩිවීම ලැබියාවක් හැටියට ඒකේ වටිනාකම තේරුම් අරගෙන ඒකට මුල් දැන දෙමින් දවස ගත කිරීම වටිනා දෙයක්. ඉතින් අන්න ඒක තුලින් අපිට පේනවා මෙතන මේ ජීවන වටිනාකම් හයක් බුදු පියාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා මේ ગાථා හයෙන්. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, කායගත සතිය, අවිහිංසාව ඊළඟට පොදුවේ භාවනාව, ලැබියාව භාවනාවට ඇල්ම. ඉතින් මේක තුලින් අපි කල්පනා කරලා බලන්න ඕන මේ බුදු පියාණන් වහන්සේ අපේ ජීවිත හැඩගස්වා ගැනීමට කොටින්ම අපි දන්නවද මේ කාලේ විශේෂයෙන්ම මේ සමාජයේ එහිම් පිටින්ම අර අසහනෙන් නින්දට වැටෙන අසහනෙන් අවදි වෙන අසහනෙන් ජීවිතය ගෙවන පිරිසක් මේ සමාජයේ සිටින්නේ වැඩි වශයෙන්. එතකොට මේ මේ අසහනකාරී තත්ත්වය ඇති වෙන්නේ අර එදිනෙදා සිතුවිලි පවත්වන්නේ වැරදි ආකාරයකට. දැන් මේ පින්වතුන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නොයිකුත් මේ මාධ්‍ය ඔස්සේ හිත යොදන පින්වතුන් එදිනෙදා ජීවිතය ගත කරන හැටි, දිවා රාත්‍රී ගත කරන හැටි, විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගත කරන හැටි, කොයි විදිහේ දේවල් එක්කද, කොයි විදිහේ සිතුම් පැතුම් එක්කද කියලා මේ පින්වතුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒවා තුලින් ඇත්ත වශයෙන්ම ප්‍රබෝධවත්ව පිබිදෙන්න පුළුවන්ද? දවසේ සතිමත්ව හොඳට සපවත්ව සැනසිලිදායකව ගත කරන්න පුළුවන්ද කියන එක මේ පින්නතුන්ට මේක ප්‍රසාද කියලා ලබා ගන්න පුළුවන්. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වන වටිනාකම් 6 මෙන්න මේ මාත්‍රිකා 6 ඔස්සේ මෙන්න මේ නාලිකා 6න් එකක් තෝරගෙන ඒ අනුව සිතුම් පැතුම් පාත්වතොත් ඔන්න බුදු පියාණන් වහන්සේ මෙතන පොරොන්දු වෙන ආකාරයට ප්‍රතිඥා කරන ආකාරයට සුප්පබුද්ධ ප්‍රබෝධවත් උදෑසනවදි වෙන්න පුළුවන් ප්‍රබෝධවත් දවස ගෙවන්න පුළුවන් සැනසිලිදායකව සතුට ඒ ආදී වශයෙන් මේ වගේම සිතේ වැඩිමත් එක්කම එනවා අන්න එතකොට ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන මේ වටිනාකම් රාශිය මේවා අපේ ජීවිතයට ලං කරගන්න ඕන. එන්න එන්නම අපි පරිහානි මුඛයට යන්නේ ජීවිතයේ නියම සාර ධර්ම වටිනාකම් පිළිබඳ හරි අවබෝධයක් නැති නිසා. මොකද මේ බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ අපට ලැබිච්ච මනුෂ්‍ය හිත ඊ타ත්ම දුර්ලභ අවස්ථාවක් මේ මනුෂ්‍ය හිත. මේක බුද්ධත්වයට තරම් කරා දියුණු කරන්න පුළුවන් හැකියාවක්, ශක්තියක් මේ සිතේ තිබෙනවා. නමුත් අපි කරන්නේ මොකද්ද? ඊ타ත්ම භයානක අන්දමින් මොයිකුත් විදිහේ නවීන ආටෝපසාටෝප ජීවිතය තුලිනුත් නවීන විද්‍යාව තුලිනුත් ඉදිරිපත් කරන වටිනාකම් අනුව අපි ඒවට පෙළඹිලා ගිහිල්ලා ඇදිලා ගිහිල්ලා ඒවා ඔස්සේ අපේ ජීවිත විනාශ කරගන්නවා. අපේ සිතුම් පැතුම් කිලිටි වෙන අන්දමේ ඒ මාධ්‍යයන් ඔස්සේ අපි දවස ගත කරන්නේ. ඒ වෙනුවට මේ බුදු පියාණන් වහන්සේ දක්වනවා 아무තු වියදමක් නැතුව කිසිම වියදමක් නැතුව තම තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමට අර කියාපු විදිහට ප්‍රබෝධවත්ව පිවිදීමට ඊළඟට ඒ අනුවම මුළු දවස සැනසෙලිදායකව ගෙවීමට ඔන්න ඒ කියාපු සිතුවිලි පරම්පරාවල් තමන්ගේ චිත්තසංතානිය ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් භාවනාව කියන එක සාමාන්‍යයෙන් කෙනෙක් කල්පනා කරන්නේ අර පරයන්කයක් ඉඳගෙන ඒ අවස්ථාව විතරක් කරන දෙයක් හැටියට. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන මෙතන විශේෂයෙන්ම අනුස්සති කියලා කියන මේ සිහිපත් කිරීම. දැන් අර කථාන්තරයෙන් පේනවා අර දරුවා කොයි ආකාරයකින් නමුත් වැඩි ගැඹුරෙන් බුද්ධානුසුතියේ අර දැන් පොත්පතේ තියෙන ආකාරයට ඔය අරහන් ගුණ ආදී ඒවා පිළිබඳව මොකක්වත් අර කරත්තකාරයාගේ පුතා මිත්‍යා දෘෂ්ටික දරුවා මොකක්වත් ඒවා දන්නේ නැහැ. නමුත් අර බුදු පියාණන් වහන්සේ දැකලත් ඇති බුදු පියාණන් වහන්සේ ගැන කොහොම නමුත් හැඟීමක් ඇති කරගෙන සද්ධාාවක් ඇති කරගෙන වෙන්න ඕන. නමෝ බුද්ධස කිව්ව හැටි අර යක්ෂයා බය වුණා. අන්න මේ විදිහට අපි කල්පනා කරන්න ඕනේ මේ බුදු ගුණයට අපි ලං වෙන්න ඕනේ. අන්න අර කියාපු රාහුලාමතුරු ලං වුණා වගේ. ඒ වගේම අර පාණ්ඩිත්‍ය උදත්තම අනුශාස්ත්‍රීය අන්දමින් මේවා දීර්ඝ වචන රාශියක් එහෙම නැත්නම් ඒ විදිය පාට රාශියක් තුලින් නෙවෙයි මේ එක එකක් වුණත් ඇති. මොකද ඒකට හේතුව අපිට එදිනෙදා ජීවිතයේ අර පොතක් කියවන වගේ ඒ විදිය දෙයක් නිතිපතා වඩන්න බෑ. දැන් මෙතන කියවෙනවා "යේසං දිවාචරත්තෝච නිච්ඡං බුද්ධගතා සති." "යේසං දිවාචරත්තෝච නිච්ඡං බුද්ධගතා සති." මේ කියන ගෞතම ශ්‍රාවකයන් ප්‍රෑදවල් දෙකේම නිතිපතා බුද්ධානුසුතිය වඩනවා කියලා. ඉතින් නිතිපතා බුද්ධානුසුතිය වඩන්න නම් අර වගේ මහා පාඩ රාශියක් කොහොමද කරන්නේ ඉදිනදා ජීවිතේ වැඩ කටයුතුත් එක්ක. නමුත් යම් කෙනෙක් අර කෙටියෙන් මේව සලකනවා නම් අපි හිතමු දැන් අර කිව්ව ආකාරයට කෙනෙකුට අරහන් ගුණය ඊ타මාත්ම ප්‍රියයි. භගවා ගුණය ඊ타මාත්ම ප්‍රියයි. අර හොඳට ඒක තෝරාගත්තා නම් සෑහෙන වෙලාවක් හිතේ යොදලා නවයේ ගුණේ හිත හිත යොමු කරලා ඒකට අපි ධර්මතාවක් හැටියට කියන්නේ මොකද? දැන් අපි නිදසුනක් වශයෙන් කිව්වොත් අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී කියලා කියන්නේ සත්වයින් দমনය කිරීමෙහිලා ඊ타මත්ම දක්ෂ රථාචාර්යෙක් වගේ. ඒ වචනේ නම් බොහොම දිග වගේ පේන්නේ. නමුත් ඇතම් කෙනෙකුට ඒක ත්‍ෘචි වෙන්න පුළුවන්. මොකද හේතුව සමහර විට සාංශාරික හේතුවක් වෙන්න පුළුවන්. අතීතයේ බුද්ධ කාලයේ බුදුරජාන් වහන්සේ අඟුලිමාල දමන ආදී ක්‍රියාවන් කරන අවස්ථාවේදී බුද්ධ බලය පෙන්눔 කරන අවස්ථාවේදී ඒව දැකලා ඇති කරගත්තු ශ්‍රද්ධාව නිසා වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට අපිට ස්වාභාවික වශයෙන් යම්කිසි ගුණයක් හිතට අල්ලනවනම් ඒ ගුණය කෙටියෙන් මෙනෙහි කිරීම තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. අන්න ඒකනම් පුළුවන් අර විදිහට එදිනදා යන එන අතරේ විවේක අවස්ථාවල් වල පමණක් නෙවෙයි රස්ති ආදු වෙනවා කියලා කියන අපතේ යන වෙලාවල් වල පවා අර බුදු ගුණයට හිත නතු කරලා ඒ තමන්ගේ වඩාගෙන ආපු කර්මස්ථානයේ වඩන්න අවස්ථාව තිබෙනවා. ධර්මානුස්සතිය පිළිබඳවත් එහෙමයි කෙටියෙන් සලකා ගන්න බෑ ධර්මයේ ඇති ස්වභාවය. ඉතින් ඒක නිසා අපි අර සවිස්තර වර්ණාත්මක නොකලත් මෙන්න මේ සාමාන්‍ය අදහස තේරුම් ගැනීම ප්‍රමාණවත් කෙනෙකුට මේක සතිය කියලා කියන්නේ මේ සිහිය. බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම, ධර්මයේ සිහිපත් කිරීම, සංඝයා සිහිපත් කිරීම. ඒ වගේම තමයි කායගත සතිය කියලා කියන එක. මේකත් අමුතුවෙන්ම භාවනා ආසනයේ ඉඳගෙන කරන දෙයක් නෙවෙයි. තමන්ගේ ජීවිතයේ මේ ශාරීරික කූඩුවේ අපි හිතමු මේ කෙල ගැහුවා. වමනයක් ගියා. අනිත් කටයුතු එදිනදා ශාරීරික කෘත්‍ය හා සම්බන්ධ කටයුතු කරනවා. ඒ අවස්ථාවේ ඒවා නිකන් අපත යන්න දෙන්න නරකයි. මේවා අපද්‍රව්‍ය කියලා ඒවා නිකන් අහලා දාන්න නරකයි. ඒයින් ධර්මයක් දකින්න ඕන. ඒයින් ධර්මයක් දකින්න ඕන. ඇතම් කෙනෙක් මේවා අපද්‍රව්‍ය කියලා ඒවා අහක් කරනවා මේන් ප්‍රයෝජනයක් නොගෙන. දැන් අපද්‍රව්‍ය වලින් කොතිකුත් වැඩ ගන්න බව අපිට මේ නවීන විද්‍යාත්මක ලෝකයේ දකින්න ලැබෙනවා. අපි අහක දාන දේවල් සමහර විට පිට රටවල් වල ගෙනහිල්ලා ඒවා යම් යම් විශේෂ නිෂ්පාදන කරලා ගෙනල්ලා ලොකු ගණන් වලට විකුණනවා. එතකොට ඒ වගේම තමයි කල්පනා කරන්න තුනේ අපේ මේ ශාරීරිය තුලින් විසිකරන අපද්‍රව්‍ය වෙනුත් අපි ප්‍රයෝජනය ගන්න ඕන ධර්මානුකූලව. කොහොමද ප්‍රයෝජනය ගන්න? අන්න කායගත සතියට දානවා. කෙල ටිකක් කායගත සතියට මල මුත්‍ර ටිකක් කායගත සතියට ඒව දානකොට අපේ හිත අන්න අර භාවනාවෙන් වැඩෙනවා ඒ තුලින් අර නිවනට කිට්ටු වෙනවා සසර පිළිබඳ ඇල්ම අඩු වෙනවා මේ සංසාරේ තව තවත් ශරීර කූඩු මාන්න නැති ඇල්ම නැති වෙලා යනවා ඉතින් අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා මේක විරාග ධර්මයක් මේ චතුරාර්ය සත්‍ය තුල තිබෙන්නේ මේ සංසාරයෙන් ඉවත් වීමයි. මේක සඳහා යන ගමනක් මේක. ඒක නිසා මේකට ඇලුමත් කර එකම මේක යන්න බෑ. ක්‍රමක්‍රමයෙන් මේක පිළිබඳව කලකිරීමක් ඇති කරගන්න ඕන. කලකිරීම අනුව යථාභූත ඥාන කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දැකීම. ඇත්ත ඇති හැටි දැකීමත් එක්කම කලකිරීමනේ බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන අනිවාර්ය වශයෙන්. ඇත්ත ඇති හැටි දැකලා කල නොකිරී ඉන්න බෑ. ඇත්ත ඇති හැටි යම් ප්‍රමාණයකට දකිනවනම් ඒ ප්‍රමාණයට සසර ගැන කලකිනවා පැවැත්ම ගැන කලකිනවා. ඒ කලකිරීම තුලින් තමයි නිවනක් දකින්න පුළුවන්. නිවන් දොර ඇරෙන්නේ. අන්න ඒක නිසා මේවට බය වෙන්න නරකයි. ගිහි හෝ ආපැවිදි හෝ ඒවා අපේ පරමාර්ථය මේ භයානක සංසාරයෙන් හැකිතාක් ඉක්මනින් මේකෙන් මිදීමයි. ඒක නිසා අර එදිනදා ගෙවල් දොරවල් වල තිබෙන බන්ධන ඒවා කෙසේ වෙතත් අපි කල්පනා කරන්න ඕන අපි අර පන්නේත් තනියම මැරෙන්නෙත් තනියම වගේ මේ සංසාරේ තනිව යන ගමනක්. මේ සංසාරේ මේ සම්බන්ධකම් ඥාති සම්බන්ධකම් මේවා తాවකාලික දේවල්. ඒක නිසා ඇත්ත වශයෙන්ම අපේ විමුක්තිය අපටයි අයිති බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මටවත් බෑ කෙනෙක් මුදා ගන්නවා. ඒක ඔබටම බාරයි. තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. ඒකට අපට නම් මේක අයිති අපි කරන්න ඕනේ අපේ සිත. අපට මේ කියන මේ ඊටාම දුර්ලභ අවස්ථාව බුද්ධෝත්පාද කාලේ ඒ වගේම මනුෂ්‍යාත්ම භාවය අර කියාපු මිනිස්සිත මේක යොදන්න ඕනේ යදිය යුත්තේ ඊ타ත්ම ඵලදායක දෙයකටයි. සාමාන්‍ය ලෝකයේ නොයෙකුත් විදිහේ දේවල් තියෙන්න පුළුවන් එදිනදායේ රැකී ආරක්ෂා කිරීමේදී ලාභ වශයෙන් ලැබෙන නමුත් ඒක නෙවෙයි මනුෂ්‍යාත්ම භාවයේ ගත යුතු උපරිම ප්‍රයෝජනය තමයි මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ඒ සඳහා දැක්විය යුතු සාර ධර්ම සමූහයක් මෙතන මේ හයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අන්න ඒක නිසා මේ පින්නතුන් වලින් කල්පනා කර ගන්න ඕන තම තමන්ගේ දිනදා ජීවන රටාවේ ඒ වගේම අපි හිතමු දැන් ඔය බොහෝ දිනාට තිබෙනවා යම්කිසි දිනචරියාවක් ඒ දිනචරියාවට මෙන්න මේවා එකතු කර ගන්න උත්සාහවත් වෙන්න ඕන මේ හයම බැරි නම් එයින් කීපයක් හරි මෙන්න මේ නාලිකාව ඔස්සේ තමන්ගේ සිතුම් පැතුම් යෙදෙව්වොත් ඒ ඒ අයට ප්‍රබෝධවත් උදෑසන පිබිදෙන්න පුළුවන්. අර කියාපු අසහනකාරී තත්ත්ව වලින් මිදෙන්න පුළුවන්. අන්න ඒ වගේම නිවනට ඉක්මනින්ම තමන් හිතුවටත් වඩා ඉක්මනින් කිට්ටු වෙන්න පුළුවන් මේ මේ නියම ලැබියාවල් ඇති කරගත්තනම්. මොකද බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ අර ධර්මය ගැන කිව්වා වගේ මේ ධර්මයේ පමුණුවන ස්වභාවයක් තිබෙනවා. ධර්මයට එදෙනකොට ධර්මය විශ්ින් තව තවත් ඉස්සරහට කෙනෙක් පමුණුවනවා. මොකද මේ ධර්මයේ ඉක්මනින්ම ආනිසංස දෙන නිසා. ඒ ධර්මයේ ආනිසංස දකිනකොට තව තවත් ඒ මාර්ගයට යොමු වෙනවා. ඒක නිසා අපිට තිබෙන්නේ අර නියම රුචිකත්වය, නියම සාර ධර්ම අඳුනාගෙන නියම රුචිකත්වය ඇති කරගෙන ඒ මාර්ගයට එකතු වීමයි, ඒකට එක්වීමයි, ඒකට බැසීමයි. අන්න ඒ තුලින් බුදු පියාණන් වහන්සේ ප්‍රතිඥා කරන අන්දමට අපේ ජීවිතයේ තිබෙන මේ භයානක පරිහානි තත්ත්ව මඟ හරවාගෙන යම් කිසි සැනසීමක් ළඟා කරගන්න පුළුවන්. මේවා මිල මුදල් වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අප ළඟමයි මේකේ රහස තිබෙන්නේ. ඒක කල්පනා කරලා එතකොට මේ පින්වත් පිරිස අද මේ වැනි මේ වටිනා දවසක මේ ඇසල පුර පසලස්සක පොහේ දවස කියලා කියන්නේ මුළු මහත් විශ්වයටම බුද්ධ ගුණය විකාශනය වුණු, ඒ වගේම ධර්ම ගුණය විකාශනය වුණු, සංඝ ගුණය විකාශනය වුණු, අවිචේසිත අකනිටා දක්වා විහිදුණු ධර්ම ශක්තියක් තිබෙන ඇති වුණු අවස්ථාවක්. එතකොට ඒ අවස්ථාවේ තරම් විශ්වය පුරා පැතිරුණු ධර්ම බුද්ධ ශක්තියක් ධර්ම ශක්තියක් සංඝ ශක්තියක් තිබෙද්දී අපි අපේ ජීවිත වෙන දේවල් වලට නොවටනා දේවල් වලට, નિසරු දේවල් වලට කැප කළා මේ ජීවිතය ගෙවා දැම්මොත් ඒ අපටමයි ඒක යම්කිසි අවස්ථාවක පසුතැවිලි වෙන්න සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා නුවණින් කල්පනා කළා අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස මේ මට්ටමින් යම් යම් ශීලයක් සමාදන් වීමෙන් අර කියාපු ප්‍රතිපදාවට ලං වෙලා කය වචනේ හික්මවා ගත්ත මේ ඒ වගේම යම්කිසි භාවනාවකින් සිත තැන්පත් කරගෙන මේ කාලය ගත කරා. දැන් ධර්ම ශ්‍රවණය වශයෙන් මේ අවස්ථාවේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඒ තමන්ගේ චිත්තසංතානයේ නිවනට උපකාර වන්නා වූ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා ගැනීමට උපකාර වන්නා වූ යම් යම් කාරණා මේ චිත්තසංතානයේ තැන්පත් වෙන්නේ නැtei කියලා හිතනවා. ඒ වගේම මේ ඇති කරගත්තු අදිෂ්ඨානය තුලින් තම තමන්ගේ ජීවිත වඩා තාලෝකමත් කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් හැකිතා කික්මනින් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ අවස්ථාවේ රැස් කරගත් කුසල සම්භාරය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ අපි ධර්මදේශනාමය ධර්ම ශ්‍රවණය වශයෙන් ඇස්කගත් කුසල සම්භාරය අවීචයේ සිට අටමිටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් ශාසන ආරක්ෂක දිව බ්‍රහ්ම රාජානන් වහන්සේලාත් අපගේ ඥාතීනුත් ඇතුළු හැම කෙනෙක්මත් මේ කුසලයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් හැකිතාකින්මනුතු මම මහණිවනින් සම්සීමටපත් වෙත්වා කියලා මෙන්න මේ ගාථා කියලා කියනවා.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 බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.